උදේශකන නිලිත ගෙවිගෙන යනවා පෙස්සරෙල් කොහරම තමයි අහ පෙරවන් සන්නසන්නවංශ මේ මට ඔබ වහන්සේගේ අර කලින් සරුංගලේ ගැන උපමාව ගන්නකොට මට මතක් වුණා ඔබ වහන්සේගේ මේ ප්‍රඥායෙන් විපත් වීම කියන බොහොම වැදගත් කරුණු ටිකක් තියෙන පොතත් ඒක මට කියවන්න මේ අවස්ථාව හම්බුණා. සවන්නත් මට මේ අද දේශනාවට සම්බන්ධ වෙන එක පාළි වචනයක සවන්නවාස තේරුමක් දැනගන්නයි අවශ්‍යතාවය දෙන්නේ. මේ මම මේ පොතක් කියවනකොටම අද හම්බෙච්ච එකක් මේ මේ සීලේ පරිත්‍යාය නරෝ සපඤ්ඤය කියලා තියෙන මේ සපඤ්ඤය කියන එක මේ විස්තර කරලා තිනවා මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියලා. ඒක ඒ විදිහට ගත්තාම හරි ස්වර්ණංශ. ඔව්. දැන් සපඤ්ඤය කියන්නේ ප්‍රඥාවෙන් යුක්ත කරත්තා කියන එක තමයි ප්‍රඥාවෙන් යුක්ත වෙන්නේ උප්පත්ති සිතේ ප්‍රඥාව තිබුණොත්. ඒ කියන්නේ දැන් කුසල් වලදී අපට අලෝභ, අද්වේෂ, අමෝහ කියලා කුසල මූලයන් තුනක් තියෙනවා. එතකොට බහුලව කුසල් සිත් ඇති වෙන්නේ අලෝභ අදෝස කියන චෛතසික දෙක තමයි බහුලව කුසල් වලට මූලික වෙන්නේ. මේ චෛතසික දෙකෙන් යුක්ත කුසලයට කුසලය හඳුන්වනවා ද්වි හේතුක. يعني හේතු දෙකක්. අලෝභය කියන හේතුවයි අද්වේෂය කියන හේතුවයි. එතකොට ඒවා ද්වි හේතුක කුසල. ත්‍රි හේතුක කුසලයක් වෙනකොට ඒකන අමෝහයත් එකතු වෙනවා. අමෝහය කියන්නේ ප්‍රඥාව. එතකොට ඒ කුසලය ඥාන සංප්‍රයුක්තයි. අන්නේ ඥාන සංප්‍රයුක්ත කුසල් සිතකින් ඉපදුනහම තමයි ඒතනත්තා ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේ කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේ කියන්නේ එතනත්තාගේ උප්පත්ති කුසල්සිතේ ප්‍රඥාව එදිලා තියෙනවා. එතකොට එබඳු කෙනෙක් ගැන තමයි සපඤ්ඤ ඒ ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ මේ මේ සීල භාවනාවන් ප්‍රගුණ කරලා මේ ගැටලුව निराකරණය කරන්නට නම් අර වගේ උත්පත්ති ප්‍රඥාවක් ඇති කෙනෙක් වෙන්නට ඕනේ. එතකොට උත්පත්ති සිතේ ප්‍රඥාවේදීලා නැතිනම් ඒ පුද්ගලයා ඒ භවය තුළ බුදු කෙනෙක් හමු වෙලා ධර්ම අහලා භාවනා කරලා උත්සාහ කළා ඒ භවය තුළ යථාර්ථය අවබෝධ කරගන්න බෑ ඒ කියන්නේ ඥානෙක්ම කියන එක නෙමෙයි මේ ලෞකික කටයුතු කරගන්න පුළුවන් මේ ලෝකෝත්තර ධර්මයන් ස්පර්ශ කරන්නට ඊතරත්තාගේ ප්‍රඥාව අවදි කරන්න බෑ ඒ නිසා තමයි අර උත්පත්ති ප්‍රඥාව වැදගත් වෙන්නේ ඒ නිසා ඒ පැහැදිලි කිරීම නිවැරදි. ඔව්